සම්මා සම්බුදු සරණයි ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත ඔබ සියලු දෙනාටම. තුන් ලෝකයක් අමාදම් සෙසිලෙන් නිවාසනහාලු නිදුකාණන් වහන්සේගේ අමයුරු ඒ ලෝතුරු ශ්‍රී සද්ධර්මයම පමණක් sannivedanaya කරන බෞද්ධා රූපවාහිනී නාලිකාව හරහා අදත් අපි සූදානම් දායකත්ව ධර්මදේශනය ආරම්භ කරන්නට. පින්වත්නි අද දවසේදී ධර්මදේශනය පවත්වන්නට වැඩමවා වදාලා බියගම ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරාධිකාරී ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජපාද කෝරළේගම ඥානාවාස ස්වාමින්ද්‍රයන් වහන්සේ පළමු කොට අප සියලු දෙනාම එක්ව ගෞරවනීය දේශකයන්න් වහන්සේ নমස්කාර පූර්වකව සාදුනාද පවත්වා පිළිගනිමු සාධු සාධු සාධු අද දවසේදී මේ ධර්මදේශනාවට තම සැදැහැති දායකත්වය ලබා දී තිබෙනවා රත්නපුරේ පදිංචි රවීන්ද්‍ර මහත්මයා මානෙල් ජයසේකර මහත්මිය ඇතුළු දූදරු පිරිස ඒ වගේම පියදාස මැණිකේ මහත්මිය ඇතුළු දූදරු පිරිස. මේ අනාදී පින්වත් පිරිස ඒක රාශීවයි අද දායකත්වය ලබා දෙන්නේ. ඒ මතක් කිරීමත් සමගින් අපි සියලු දෙනාම ධර්මාශ්‍රවණයට පෙරාතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු. ඒ සඳහා නැවත වරක් සාදුනාද පවත්වා নমස්කාර පාඨය කියමු. සාධෝ සාධෝ සාධෝ. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්සේ.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 දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි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 මනේ සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛා සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී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 දිට්ට ධම්ම හිතාය සංවත්තන්ති කතමේ චත්තාරෝ උට්ඨාන සම්පදා ආරක්ඛ සම්පදා කල්යාණ මිත්‍තතා සමජීවී කතාති චත්තාරෝ මේ භික්කවේ ව්‍යග්ගපජ්ජ කුල පුත්තස්ස සම්පරාය හිතාය සංවත්තන්ති කතමේ චත්තාරෝ සද්ධා සම්පදා සීල සම්පදා ඡාග සම්පදා පඤ්ඤා සම්පදාති ඉති බෞද්ධ මාධ්‍ය ජාලේ ගරු සභාපති සම්බෝධි විහාරාධිපති අතිගෞරවනීය අවසරයි දරණාගම කුසල ධම්මනායක හාමුදුරන් වහන්සේගෙන් ඒ වගේම ධර්ම ශ්‍රවණාබිලාසී වාසනාවන්ත පින්නතුන් මේ පින්නතුන් මේ අවස්ථාවේ බලාපොරොත්තු වන්නේ අපේ තථාගත බුදුරජාණන් වහන්සේ විසින් මේ ලෝක සත්වයා කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් අප්‍රමාණ දයාවෙන් දේශනා කරන්නට යෙදුන ඒ ශාන්ත සුන්දර ධර්මය ටික වේලාවක් ශ්‍රවණය කරලා ඒ තුලින් තම තමන්ගේ ජීවිත නිවැරදි මාර්ගවලට යොමු කරගෙන එයින් අත්පත්වන කුසලානිසංස ධර්මයන් එමිය පරලෝකීය ඇත්තන්ට අනුමෝදනා කරමින් සුජීවත්ව වාසය කරන සෑම සියලු දෙනාටම උතුම් බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදය බලාපොරොත්තුෙන් තමයි මේ පින්නතුන් මේ ධර්ම දේශනාවේ දායකත්වය දරලා කටයුතු කරන්නේ. අද දිනේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරලා කටයුතු සිද්ධ කරන්නේ රත්නපුරේ රවීන්ද්‍රා මානෙල් ජයසේකර ඒ මහත්ම මහත්මීන් ඇතුළු ඒ සියලුම දෙනා විසින් මේ පින්කමේ දායකත්වයේ දරලා බලාපොරොත්තු වන්නේ රත්නපුර මොරගහ යට පදිංචිව සිටිලා මිය පරලෝගිය පියදාස මුදලාලි මහත්මයා ඇතුළු මියගිය සියලුම දෙනාට පින් අනුමෝදන් කිරීමේ පරම පවිත්‍ර චේතනාව මුල් කරගෙන තමයි මේ ධර්ම දේශනාව සිද්ධ කරනු ලබන්නේ. අපේ පින්නතුණි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ඕනෑම කෙනෙක් තමන්ගේ ජීවිතය සකස් කරගන්නේ අඟපසඟ වලින් එහෙමත් නැත්නම් පුජ්‍යලේ කරන ක්‍රියාවලට වඩා කියන දේ අහගෙන ඉඳලා ඒ තුලින් තමන්ගේ මානසික මට්ටම දියුණු කරගෙන අවබෝධය කරා ලං වෙලා තමයි මේ ලෝකේ මිනිස්සු දියුණු වෙන්නේ මානසික ශක්තිය ඇති කරගන්නේ අපේ බුදුරජාණන් වහන්සේත් පින්නතුනි උන්වහන්සේ අනන්ත කාලයක් බෝධිසත්ව ආත්ම ගත කරලා උන්වහන්සේම හිතල බලලා අවබෝධ කරලා උන්වහන්සේ මේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ. එහෙම සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා පින්නතුනි අපේ බුදුහාමුදුරුවෝ මේ ලෝකෙට අවුරුදු 45ක් ධර්ම දේශනා කළා. ඒ ධර්ම දේශනා කළේ පින්නතුනි මේ ලෝකේ නිවැරදි මාර්ගයට යොමු කරගන්න යොමු කරන්න ඒ වගේම තමයි ඒ සංසාරේ භයානකකම මේ ජීවිතේ ඒ සංසාරේ ගත කරලා ලබන්නට පුළුවන් උතුම් නිවන් සැප පෙන්වලා දෙන්න තමයි අපේ බුදුහාමුදුරෝ ධර්ම දේශනා කළේ. ඉතින් පින්නතුණි උන්වහන්සේ අවුරුදු 45ක් ඒ දේශනා කරපු ධර්මයේ තුලින් එක් සූත්‍ර ධර්මයක් තමයි පින්නතුණි අද මම මේ ඇත්තන්ට ධර්මදේශනාව වශයෙන් මාතෘකා කරගන්නට යෙදුනේ. අපේ බුදුහාමුදුරුව පින්නතුණි දේශනා කරපු ධර්මය ත්‍රිවිධාකාරයි. ඒක වර්තමානයේ අප කියනවා ත්‍රිපිටකය නමින්. ත්‍රිපිටකය කිව්වට පස්සේ සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය. මේ අතරින් පින්නතුණි සූත්‍ර පිටකය කොටස් පහකට බෙදෙනවා. ඒ වගේම තමයි විනය පිටකයත් කොටස් 5කට බෙදෙනවා. අභිධර්ම පිටකය කොටස් 7කට බෙදෙනවා. ඒ බෙදුන කොටසුත් තවත් තවත් කොටස් වලට බෙදිලා තමයි පින්නතුණි මේ ත්‍රිපිටකය නමින් අපාද අහන්නේ දකින්නේ. මේ අතරින් පින්නතුණි සූත්‍ර පිටකයට අයත් සූත්‍ර ධර්මයක් තමයි අද මම මාතෘකා කරගත්තේ. බුදුහාමුදුරුව පින්නතුණි පළවෙනි ධර්ම සංගායනාවේදී දෙවෙනි ධර්ම සංගායනාවේදී තුන්වෙනි ධර්ම සංගායනාවේදී තමයි මේ බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය නිවැරදි වර්ගීකරණයකට පත් වෙලා අපාද වර්තමානයේ දකින්නේ. ඒ අතරින් පින්නතුනි බුදුහාමුදුරුව මේ දේශනා කරපු ධර්මය සූත්‍ර පිටකයේ හැටියට කොටස් පහක් අප දකිනවා. ඒ කොටස් පහ තමයි දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තරනිකාය, කුද්දකනිකාය. දීඝනිකායේ පින්නතුනි සූත්‍ර 34ක් තියෙනවා. මජ්ක්‍ධිමනිකායේ සූත්‍ර 152ක් තියෙනවා. සංයුත්ත නිකායේ සූත්‍ර 7762ක් තියෙනවා. ඒ වගේම තමයි අංගුත්තර නිකායේ 9557ක් තියෙනවා. කුද්දක නිකායේ පින්නතුණි පොත් 15ක් හැටියට ඔය ඇත්තන්ගේ බෞද්ධයාගේ අත්පොත වන ධම්මපදය ඇතුළු පොත් 15ක් කුද්දක නිකාය තුල අන්තර්ගත වෙලා තියෙනවා. මේ අතරින් පින්නතුණි මම අද මාතෘකා කරගත්තු සූත්‍ර ධර්මය අඩංගු වෙන්නේ අයත් වෙන්නේ බුදුහාමුදුරෝ අංග වශයෙන් දේශනා කරපු කොටස් අන්තර්ගත වන අංගුත්තර නිකායට මේකේ පින්නතුණි අපට දැක ගන්න පුළුවන්කම තියෙන්නේ නිපාත වශයෙන් ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ එක කරුණක් ගැන දේශනා කළා නම් ඒක ඒක නිපාත වුණා. කරුණු දෙකක් ගැන දේශනා කළා නම් ඒක දුක නිපාත වුණා. කරුණු තුනක් ගැන දේශනා කළා නම් ඒක තික නිපාත වුණා. ඒ වගේ පින්නතුණි මේ අංගුත්තර නිකාය නිපාත වශයෙන් තමයි බෙදිලා තියෙන්නේ. මම අද මාතෘකා කරගත්තු සූත්‍ර ධර්මය අඩංගු වෙන්නේ පින්නතුණි අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයට අයත් සූත්‍ර ධර්මයක්. මේ සූත්‍ර ධර්මයේ පින්නතුණි කරුණු 8ක් ගැන කියනවා බුදුහාමුදුරුවෝ. ඒක මෙලොව ජීවිතයට කරුණු 4යි, සම්ප්‍රායික ජීවිතයට, එමත් නැත්නම් පරලොව ජීවිතයට කරුණු 4ක් හැටියට තමයි අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. පින්නතුණි අපේ බුදුහාමුදුරුවන්ගේ උන්වහන්සේගේ දිනචරියාව එහෙමත් නැත්නම් උන්වහන්සේ කරන කාලය කළමනාකරණය කරගෙන සිදු කරන ආගමික වතාවත්වල කාල වේලාව ඉතුරුනොත් උන්වහන්සේ තව කටයුත්තක් කරනවා. ඒ කියන්නේ උන්වහන්සේ සිදු කරන දෛනික වතාවත් ටික කටයුතු ටික අන් අයට පිහිටවීමේ කාල සීමාව උන්වහන්සේට ඉතුරු වුනොත් උන්වහන්සේ තවත් කෙනෙකුට පිහිටවීමේ උන්වහන්සේ নিরතුරුවම කල්පනා කරනවා. ඒ වගේ එක් අවස්ථාවක් කියන්නම්. දවසක් පින්නතුණි අපේ බුදුහාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩිනව උදේ පාන්දර. උන්වහන්සේ මේ ලෝකේ ඉස්සෙල්ලම කරන්නේ අද මං කාටද පිහිට වෙන්නේ කියලා හිතනවා. එහෙම හිතලා පින්නතුණි උන්වහන්සේ පිහිට වෙනවා. ඉතින් දවසක් අපේ බුදුහාමුදුරුවෝ උදේ පාන්දර පිණ්ඩපාතේ වැඩම කරලා උන්වහන්සේට කෙටි කාලයක් ඉතුරු වෙනවා. උන්වහන්සේ පින්ඩතුනි පින්ඩපාතේ වැඩපු ප්‍රදේශයේ එක්තරා ආරාමයක් තිබුණා නිගණ්ඨාරාමය කියලා මේ ආරාමේ නිගණ්ඨනාත පුත්‍රගේ ප්‍රධානතම ගෝලයා නිගණ්ඨනාත ශාස්ත්‍රූවරයාගේ ප්‍රධානතම ගෝලයෙක් හිටියා. එයාගේ නම සකුළුදායි පිරිවැජියා. උපාලි ගෘහපතිතුමත් නිගණ්ඨනාත පුත්තගේ එක් ගෝලයෙක්නේ. ඉතින් අර සකුළුදායේ පිරිවැජියා සිටින ආරාමේ ප්‍රදේශේ තමයි බුදුහාමුදුරුවෝ උදේ පාන්දර පිණ්ඩ පාති වැඩියේ. බුදුහාමුදුරන්ට පින්නතුනි කාල වේලාව ඉතුරු වුණ නිසා බුදුහාමුදුරුවෝ කල්පනා කළා මම අද යන්න ඕන සකුළුදායේ පිරිවැජියගේ ආරාමෙට. එහෙම හිතලා පින්නතුනි බුදුහාමුදුරුවෝ දැන් සකුළුදායේ පිරිවැජියගේ ආරාමෙට බුදුහාමුදුරුවෝ වඩිනවා. මෙහෙම වඩිනකොට පින්නතුනි සකලුදායේ පිරිවැජිය දකිනවා ඈතින් බුදුහාමුදුරෝ දකිනවා. ඈතින් බුදුහාමුදුරෝ දකිනවා උන්වහන්සේ තමන්ගේ ආරාමයට වඩිනවා. ඒ වෙලාවේ පින්නතුනි සකලුදායේ පිරිවැජිතුමාගේ ආරාමේ සියලුම දෙනා විවිධ තරක කරනවා වාද විවාද කරනවා රණ්ඩු සරවල් වෙනවා මේ වගේ දේවල් සිද්ධ කරමින් තමයි දැන් මේ ආරාමේ හිටපු ඒ උපාලි ගෘහපතිතුමාගේ නිගණ්ඨනාත ශාස්ත්‍රූවරයාගේ මේ වගේ අයගේ සම්බන්ධකම් තියන අය එක්ක විවිධ සාකච්ඡාවන් තමයි කරමින් හිටියේ. ඉතින් බුදුහාමුදුරු ඈතින් වඩිනු දැකලා සකුළුදායි පිරිවැජිතුමා කියනවා තමන්ගේ පිරිසට සෑම දිනාම නිහඬ වෙන්න. සෑම දිනාම නිහඬ වෙන්න. අර නිහඬකම අගය කළපු ශාස්ත්‍රූතුමා ඒ ශාස්ත්‍රූවරයාණන් වහන්සේ අපේ ආරාමයට වඩිනවා. උන්වහන්සේ නිහඬකම අගය කළා තියෙනවා. උන්වහන්සේ හැම දිනාගෙම සංවරකම අගය කළා තියෙනවා. ඒක නිසා හැම දිනාම නිහඬ වෙන්න. බුදුහාමුදුරු පින්නතුනි දැන් සකලුදායි පිරිවැජිතුමාගේ ආරාමයේ ඉදිරි පිට උන්වහන්සේ වැඩ ඉන්නවා. උන්වහන්සේ Tamanට මොන බලයක් තිබුණත් මොන ශක්තියක් තිබුණත් උන්වහන්සේ තමන් වහන්සේගේ ඒ බලය නිකම්ම පාවිච්චි කළේ නැහැ. ඒ කියන්නේ ඒ සකුළුදායි පිරිවැජිතුමාගේ ආරාමෙට කෙලින්ම වැඩම කළේ නැහැ. උන්වහන්සේ ආරාම ඉදිරිපිට වැඩ හිටියා. බුදුහාමුදුරන්ට කියනවා පින්නතුනි සකුළුදායි පිරිවැජියා ඒතුබන්තේ භගවා. බුදුහාමුදුරනේ වඩින්න. චිරානුකෝ බන්තේ ඔබ වහන්සේ ගොඩ කාලෙකින් මම දැක්කේ. පඤ්ඤත්තං ආසනේ නිසීදත බුදුහාමුදුරනේ පනවන ලදාසනේ ඔබ වහන්සේ වැඩ ඉන්නේ. මේ වගේ පින්නතුනි සුහඳ පිළිසඳරවල් වල යෙදিলা බුදුහාමුදුරුවොත් ඒ අන්‍යාගමික ශාස්ත්‍රූවරුන් එක්කත් බුදුහාමුදුරුව බොහෝම පිළිගත්තු කෙනෙක් බවට පත් වුණා. ඒ වගේම තමයි ඒ ඇත්තන්ගේ තිබ්බ ගැටලු වලට ප්‍රශ්න වලට බුදුහාමුදුරුව ළඟ පින්නතුනි සමාධිගත පිළිතුරු තිබුණා. ඉතින් පින්නතුනි ඒ වගේ පිළිතුරක් තමයි මේ ව්‍යග්ගපජ්ජ සූත්‍ර ධර්මයෙන් බුදුහාමුදුරුව දීගජානුකෝලීය පුත්‍රයාට දේශනා කරන්නේ. දවසක් පින්නතුණි අපේ බුදුහාමුදුරුව එදත් එහෙමමයි. උදේ පාන්දර පිණ්ඩපාතේ වැඩලා කාල වේලාව ඉතුරු වුණ නිසා උන්වහන්සේ එදා උන්වහන්සේ දන්නවා තමන්ගේ පසුපස්සෙන් යම්කිසි පුජ්‍යලයක් කෙනවා ප්‍රශ්න ටිකක් හදාගෙන පිළිතුරු ලබා ගන්න. ගෘහස්ත ජීවිතයේ සම්බන්ධව. ඉතින් බුදුරජාණන් වහන්සේ එදා ජේතවනාරාමේ පැත්තට අනේ පිටිසිටුතුමා 54 කෝටියක් ධනය විය පැහැදම් කරලා නිර්මාණය කරලා දුන්න ආරාමේ පැත්තට උන්වහන්සේ වඩිනවා. 18 කෝටියකින් ඉඩම ගත්තා. 18 කෝටියකින් ජේතවනාරාම නිර්මාණය කළා. 18 කෝටියකින් උත්සවය පැවැත්තුවා. එහෙම තමයි පින්නතුනි ජේතවනාරාමේ නිර්මාණය වුණේ. උන්වහන්සේ පින්නතුනි ජේතවනාරාමේ පැත්තට වඩිනකොට කක්කරපත්ත නියංගමේ හිටියා දීගජානු කෝලිය කියලා පුත්‍රයෙක්. මේ පුත්‍රයා පින්නතුණි ජීවිතේ ගත කළාට ප්‍රශ්න රාශියක්ම හිතේ තියාගෙන හිටපු මිනිස්සෙක්. බුදුහාමුදුරුව පින්නතුණි දැන් පින්ඩපාතේ වැඩ ඉවර වෙලා දැන් ජේතවනාරාමේ පැත්තට වඩිනව උන්වහන්සේ කක්කරපත්ත කියන නියං ගමේ ඉඳලා. එදා ಭಾರತයේ බුදුහාමුදුරුව වැඩ හිටපු කාලේ ගමක නමක් තමයි පින්නතුණි කක්කරපත්ත කියලා කියන්නේ. ඉතින් උන්වහන්සේ මේ ගමේ ඉඳලා ජේතවනාරාමේ පැත්තට වඩිනකොට බුදුහාමුදුරන්ගේ පිටිපස්සෙන් එනවා පින්නතුණි ළමයෙක්. මේ කෝලිය වංශිකයෙක් බුදුහාමුදුරෝ ශාක්‍ය වංශිකයෙක්නේ. ඉතින් මේ කෝලිය වංශික පුත්‍රයා බුදුහාමුදුරෝ ළඟට ඇවිල්ලා වන්දනා කරනවා. මේ කෝලිය පුත්‍රයාගේ නම තමයි පින්නතුණි දීගජානු කෝලිය පුත්‍රයා. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා පින්නතුණි එකත් පසක තමයි ඉඳගන්නේ. මේක බුදුරජාණන් වහන්සේගේ දේශනා ශෛලය තුල ඒ වගේම ත්‍රිපිටකයේ සඳහන් වෙන බොහෝ සූත්‍ර ධර්මවල මේ එකත් පසක ඉඳ ගන්නවයි කියන කාරණාව පින්නතුණි සඳහන් වෙනවා. මේක බෞද්ධ සංස්කෘතිකමය ලක්ෂණයක්. ඒ කියන්නේ පින්නතුණි බුදුහාමුදුරු ළඟට එන සෑම කෙනෙක්ම එකත් පසක තමයි ඉඳගන්නේ. හැබැයි ආලවක වගේ කට්ටිය ඇවිල්ලා බුදුහාමුදුරු ළඟ එකත් පසක ඉඳගත්තේ නැහැ. ඉතින් බුදුහාමුදුරු ළඟට මේ කෝලිය පුත්‍රය ඇවිල්ලා එකත් පසක ඉඳ ගන්න. බුදුහාමුදුරු පිළිබඳ ගෞරවය, ශ්‍රද්ධාව, ප්‍රඥාවක් තිබ්බ කෙනෙක් නිසා තමයි එකත් පසක ඉඳ ගන්න. මේක පින්නතුනි සංස්කෘතිකමය ලක්ෂණයක් වෙන්නේ ලෝකේ සෑම ආගමික ශාස්ත්‍රූවරයෙක්ගේ දේශනා තුළ බුදුහාමුදුරන්ගේ දේශනාව ශ්‍රේෂ්ඨ වෙන්න කාරණාවක් තමයි පින්නතුනි මේ එකත් පසක කියන වචනේ. ඒකට පාලියෙන් කියනවා ඒකමන්තං අට්ටාසී කියලා. එකත් පසක ඉන්නමයි කියලා. ඉතින් මේ කෝලිය පුත්‍රය එකත් පසක ඉඳගෙන තමයි බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්න ටික අහන්නේ. මේක බුදුහාමුදුරුවෝ ළඟට යනකොට විතරක් නෙමෙයි භික්ෂුන් වහන්සේ කෙනෙක් ළඟට යනකොට වැඩිහිටියෙක් ළඟට යනකොට මේ දේ ඕනෑම කෙනෙක් ළඟ ගොඩ නැගිලා තියෙනවනම් ක්‍රියාත්මක වෙනවනම් එයා පින්නතුනි බෞද්ධ සංස්කෘතියෙන් පරිපූර්ණ වෙච්ච මිනිස්සෙක්. මොකද බුදුහාමුදුරෝ දේශනා කරනවා පින්නතුනි නපුච්චතෝ නපුරතෝ නචයාසන්න දුහරතෝ. පුජ්‍යලෙක් එක කතා කරනකොට ඉදිරි පිට ඉඳගෙන කතා කරන්නෙත් නැහැ. ඒ වගේම තමයි කනට ලං වෙලා කතා කරන්නෙත් නැහැ. දුරතෝ දුර ඉඳලා කතා කරන්නෙත් නැහැ. ඒ වගේම තමයි අභිමුඛ ඉඳගෙන කතා කරන්නෙත් නෑ. මේ වගේ පින්නතුනි පුජ්‍යලයක් තවත් පුජ්‍යලයක් එක්ක කතා කරනකොට ඒ තුලත් පින්නතුනි ලොකු සංස්කෘතියක් තියෙනවා. ඉතින් අපේ බුදුහාමුදුරන්ගේ දේශනාවල පින්නතුනි සෑම සූත්‍ර ධර්මයකම වගේ මේ සංස්කෘතිය පින්නතුනි තියෙනවා. හැබැයි ඔය ඇත්තන්ට සැකයක් ඇති වෙන්න පුළුවන් කරණීය මෙත්ත සූත්‍ර ධර්මවල ඒ වගේම රතන සූත්‍ර ධර්මවල මේක නැහැ කියලා. මේක නැත්තේ පින්නතුණි පළවෙනි ධර්ම සංගායනාව සිද්ධ කළේ ආනන්ද මහරහතන් වහන්සේ. උන්වහන්සේ පින්නතුණි බුදුහාමුදුරු දේශනා කරපු ආකාරයටමයි සූත්‍ර ධර්මයන් දේශනා කළේ. ඒ විදියටම ආනන්ද හාමුදුරුව සංගායනා කළා දේශනා කළා. මේ වෙලාවේ පින්නතුණි ලෝකපාලක දෙවියන්ට සැකයක් ඇති වුණා තවත් බුදු කෙනෙක් පහළ වෙලා කියලා. ඒ සැකේ දුරු කරන්න තමයි ආනන්ද හාමුදුරුව පස්සේ කාලෙදී පසුව සංගායනා කරපු සෑම සූත්‍ර ධර්මයකම ඒවම් මේ සුතං ඒකං සමයං කියලා යෙදුවේ. ඒවම් මෙසේ මේ මා විසින් සුතං අසන ලදී. ඒකං සමයං එක් සමයක භගවා භාග්‍යතුන් වහන්සේ කියලා එහෙම දේශනා කළේ. ඒ සියලුම කාරණා මූලික විස්තරය සෑම සූත්‍ර ධර්මයකටම ආනන්ද හාමුදුරුව ඇතුළත් කළා. ඒකයි පින්නතුනි කරණීය මෙත්ත සූත්‍රය, රතන සූත්‍රය, මෝර පරිත් සූත්‍රය ඇතුළු ඒ සූත්‍ර ගණනාවකම ඒ බව සඳහන් වෙන්නේ නැත්තේ. ඉතින් දැන් අර දීගජානු කෝලිය පුත්‍රය ඇවිල්ලා බුදුහාමුදුරු ළඟ එකත් පසක ඉඳගෙන බුදුහාමුදුරුන්ගෙන් අහනවා. බුදුහාමුදුරුවනේ අපි මේ කසී රට තියෙන විවිධ සලුපිලි පාවිච්චි කරනවා. ඒ කාලේ පින්නතුනි බුදුහාමුදුරුන්ගේ කාලේ සලුපිලිවල වටිනාම සලුපිලි තිබ්බේ කසී රට. ඒ කර්මාන්ත ශාලා තිබුණේ කසී රට. ඉතින් මේ දීඝජානුකෝලීය පුත්‍රය බුදුහාමුදුරන්ට කියනවා බුදුහාමුදුරනේ අපි මේ විවිධ වටිනා කියන සලුපිලි පාවිච්චි කරමින් භාවිතා කරමින් ඇඳ පළඳමින් මෙහෙම ජීවිතය ගත කරනවා. ඒ වගේම තමයි විවිධ සුවඳ වර්ග පාවිච්චි කරමින් අපේ මේ කාමභෝගී ජීවිතය ගත කරනවා. නමුත් බුදුහාමුදුරනේ අපි මානසික ශක්තිය ඇති කරගන්න අපේ මෙලොව ජීවිතය දියුණු වෙන්න ආධ්‍යාත්මිකව පාරලෞකික ජීවිතය දියුණු කරගන්න ඔබ වහන්සේ ළඟ පිළිතුරු ටිකක් යම් මගක් බුදුහාමුදුරනේ තියනවද කියලා දැන් දීගජානුකෝලීය පුත්‍රය අහනවා. බුදුහාමුදුරුව පින්නතුනි ඒ වෙලාවේ දීගජානුකෝලීය පුත්‍රයට දේශනා කරනවා චත්තාරෝ මේ භික්කවේ වියග්ගපජ්ජ කුල පුත්තස්ස දිට්ඨ ධම්ම හිතාය සංවත්තಂತಿ. වියග්ගපජ්ජ කුල පුත්‍රයාට බුදුහාමුදුරුව දේශනා කරනවා මේ ලෝකෙ දියුණු වෙන්න. ditta ධම්ම ජීවිතය දියුණු කරගන්න කාරණා හතරක් මම දේශනා කරනවා. ඒ වෙලාවේදී පින්නතුනි බුදුහාමුදුරෝ දේශනා කරනවා උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්තතා, සමජීවී කතා. මේ හතර පින්නතුනි අපේ ගෘහස්ත ජීවිතය, ගිහි ජීවිතය සාර්ථක කරගන්න, අභිවෘද්ධිය කරා ලං කරගන්න ඊටාම වටිනා කාරණා හතරක්. දැන් දීගජානු කෝලිය පුත්‍රයා බුදුහාමුදුරුවන්ගෙන් ඇවිල්ලා ඇහුවේ බුදුහාමුදුරුවනේ මෙලෝ ජීවිතේ සපුවත් කරගන්න காரணා හතරක් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. හැබැයි පින්නතුනි බුදුහාමුදුරුවෝ පරලෝ ජීවිතේ සාර්ථක කරගන්නත් காரணා හතරක් දීගජානු කෝලිය පුත්‍රයාට දේශනා කරනවා. මේ காரணා අට පිළිබඳ තමයි පින්නතුනි මම අද ඔයත්තන්ට පැහැදිලි කරලා දෙන්නේ. බුදුහාමුදුරුවෝ පින්නතුනි පළමුවෙන්ම දේශනා කරනවා උට්ටාන සම්පදා. උත්සාහ සම්පත්තිය. මේක පින්නතුනි ගිහි වුණත් පැවිදි වුණත් දෙවියෙක් වුණත් කවුරු වුණත් මේ උත්සාහය කියන එක සෑම ජීවිතයකටම පින්නතුනි අවශ්‍යයි. බුදුහාමුදුරෝ දේශනා කරනවා උට්ඨානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්ම කාරිනෝ සංයතස්සච ධම්ම ජීවිනෝ අපමත්තස්ස යසෝබි වට්ටති. උට්ඨානවතෝ උත්සාහය තියෙන්ට සතිමතෝ සිහිය තියෙන්ටත් සුචිකම්මස්ස නිසම්මකාරිනෝ. තමන් කරන කටයුතු තුළ පිරිසිදු බව තියෙන්නට. එතකොට පින්නතුනි ජීවිතේ සාර්ථකයි. හැබැයි පින්නතුනි මේ උත්සාහය කියන එක තියෙන්න ඕන බොහොම ධාර්මිකව තියෙන්න ඕන. සේදාවක් කිත්තා, දහඩිය වගුරු වල හරි හම්බ කරන්න ඕන. ධම්මිකා ධම්මලත්තා ධාර්මික වෙන්න ඕන. එහෙම ලබන උත්සාහය තමයි පින්නතුනි බුදුහාමුදුරු වගේ කළේ. බලන්ට පින්නතුනි මනුස්ස ජීවිතයට පමණක් නෙමේ මේ උත්සාහය කියන එක ඕන. සතා සිව්පාවට පවා මේ උත්සාහය ඕන. කැලේ ඉන්න මහරජා සිංහය කියලා සිංහයගේ කටට ඇවිල්ලා සත්තු පනින්නේ නැහැ. සිංහයත් ඒ ගොදුරු ඒ ආහාර හොයා ගන්න ඕන ගිහිල්ලා. ඒ වගේ තමයි පින්නතුනි මේ ලෝකේ සෑම සත්වයෙක්ගෙම පළවෙනිම කාරණාව තමයි උත්හාන සම්පatti. උත්සාහ සම්පත්තිය. දැන් බඩගිනි, දැන් හීතලයි, දැන් හරි රස්නේ, දැන් නිදිමතයි. එහෙම කියලා අර කම්මැලිකමේ ගති ලක්ෂණ අපේ හිතට ගත්තොත් අපි කරන්න යන කිසිම දෙයක් අපට සාර්ථක කරගන්න බැරි වෙනවා. ඒක නිසා සෑම ජීවිතයක් තුලම මේ උත්සාහ සම්පත්තිය කියන එක පින්නතුනි තියෙන්න ඕන. බලන්න පින්නතුනි අපේ බුදුහාමුදුරුවෝ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලේ පාරමිතා ධර්මයන් සම්පූර්ණ කළා. එහෙම සම්පූර්ණ කරලා කරලා කරලා උත්සාහ කරලා උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණා. ඒක නිසා පින්නතුනි මේ උත්සාහය කියන එක සෑම ජීවිතයක් තුළම ප්‍රගුණ වෙන්න ඕන ක්‍රියාත්මක වෙන්න ඕන. ඊට පස්සේ බුදුහාමුදුරෝ දේශනා කරනවා ආරක්ක සම්පදා ආරක්ෂා සම්පත්තිය. තමන් හරිහම්බ කරන වස්තුව ආරක්ෂා සහගත වෙන්න ආරක්ෂා සහගත වෙන්නමයි කියන්නේ පින්නතුණි ගබඩාවකට දාලා වහල තබල දාන එක නෙමෙයි. එහෙම නොත් අර අපුත්තක සිටානන්ට වෙච්ච සිදුවීම තමයි වෙන්නේ. බුදුහාඳුරුන්ගේ කාලේ පින්නතුණි අපුත්තක කියලා සිටානන් කෙනෙක් හිටියා. ළමයි නැති හින්දා තමයි නපුත්තක අපුත්තක. පුත්තු හිටපු නැති හින්දා තමයි එතුමට අපුත්තක කියන නම ලැබුණේ. මෙතුම ජීවිතේ හරි හම්බ කරා පමණයි. ගබඩා පුරව ගත්තා. ජීවිතේට අනවශ්‍ය දේත් අවශ්‍ය දේත් සෑම දෙයක්ම එකතු කළා. අවසානයේ පින්නතුණි ඒ සියල්ලක්ම කෝසල රාජ්‍යයට අයිති වුණා. බුදුහාමුදුරුව පැහැදිලි කරනවා ඒක නිසා තමන් හරි හම්බ කරන ධනය නිවැරදි කලමනාකරණයක් තියෙන්න ඕන. බුදුහාමුදුරුවනේ පින්නතුණි ලෝකේ පළවෙනියටම කලමනාකරණය කියන වචනෙට අරුත් සැපෙව්වේ. බලන්ට ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය ධනය කොහොමද කොටස් හතරකට බෙදාගන්නේ කියලා බුදුහාමුදුරනේ ලෝකෙට පැහැදිලි කළේ. මේ කලමනාකරණය කරගන්නවයි කියන වචනය. ඒක නිසා අපි හරියම්බ කරන ධනය ආරක්ෂා සහගත වෙන්න ඕන. එහෙම ආරක්ෂා සහගත නොවුනොත් පින්නතුනි එක හොරු ගන්න පුළුවන්. චෝරා හරන්ති රාජානෝ අග්ගී දහති නස්සති. එක සොරු ගන්න පුළුවන්, එක රජයට අයිති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්වාභාවික විපක්තියකට යොමු වෙලා ඒව විනාශ ස්වභාවයටපත් වෙන්න පුළුවන්. මෙතෙන්දි පින්නතුනි ආරක්ෂා සම්පත්තිය කියන එක තුල රැස් කිරීමම පමණක් නෙවෙයි හිස් කිරීම තුල වූ දානාදී පින්කමුත් සිද්ධ කරන්න එතකොට තමයි පින්නතුනි ආරක්ෂාව කියන එක ආධ්‍යාත්මිකවත් භෞතිකවත් යහපත් වෙන්නේ. ඊට පස්සේ බුදුහාමුදුරෝ දේශනා කරනව කල්යාණ මිත්තතා. කල්යාණ මිත්‍ර සම්පත්තිය. හැම දිනාටම තියෙන්න ඕන සම්පත්තිය. ජීවිතය වෙනස් කරන්න පුළුවන්, ජීවිතය හොඳ පැත්තට යොමු කරන්න පුළුවන්, නරක පැත්තට යොමු කරන්න පුළුවන් මේ කල්යාණ මිත්‍රයා කියන මේ සංකල්පය මත ඉඳගෙන. බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ ලෝකේ ඉන්නවා තමන්ගේ ජීවිතේ දියුණුව දැකලා අනේ සාදු කියන මිනිස්සු ඉන්නවා. යහපතක් වේවා කියලා කියන මිනිස්සු ඉන්නවා. දියුණු වෙනව දැකලා ආශිර්වාද කරන මිනිස්සු ඉන්නවා. ඒ වගේ අය තමයි පින්නතුනි කල්යාණ මිත්‍රය කියන්නේ. අපි මේකට කියන්නේ සිංහලෙන් යහලුව කියලානේ. යහලුව කියන වචනේ තේරුම තමයි ලූ කියන්නේ සිතට. යහ කියන්නේ යහපත් කියන යහපත් සිතක් තියෙන කෙනා තමයි පින්නතුනි යහලුව කියලා බුදුහාමුදුරොත් පැහැදිලි කරනව ධම්මපදේ ඒ වගේම සූත්‍ර ධර්මවල මේ මිත්‍රයා කියන සංකල්පය පැහැදිලි කරලා තියෙනව බොහොම ලස්සනට. නබජේ පාපකේ මිත්තේ. පාප මිත්‍රයන් ඇසුරු කරන්නට එපා. නබජේ පුරිසාධමේ අධර්මිෂ්ට අසත්පුරුෂකම් තියන අය ජීවිතයට ඇඳ ගන්න එපා. බජේත මිත්තේ කල්යාණේ. කල්යාණ මිත්‍ර ධර්මයන් තියන ඒ වගේම තමයි තමන්ගේ දියුණුව දැකලා සතුටු වෙන ඒ වගේ අය ජීවිතයට එකතු කරගන්න. බජේත පුරිසුත්තමි. උතුම් පුරුෂ ධර්මයන්ගෙන් යුක්ත යහපත් චර්යා ධර්මයන්ගෙන් යුක්ත මිනිස්සු අපේ ජීවිතයට එකතු කරගන්න. හැබැයි පින්නතුනි මේ මිත්‍ර සංකල්පයේදී බුදුහාමුදුරුව පැහැදිලි කරනවා අපිට මේ මිත්‍රයෝ කියන අය වර්ණයෙන්වත් රූපයෙන්වත් අපිට විග්‍රහ කරන්න බෑ. අපිට ඒ අනුව ඔවුන් අවබෝධ කරගන්න බෑ. බුදුහාමුදුරෝ කොසල් මහරජතුමාට පින්නතුනි පැහැදිලි කරනවා නවන්න රූපේන නරෝ සුජානෝ මිනිස්සු කියන අය වර්ණයෙන්වත් රූපයෙන්වත් අපට විශ්වාස කරන්න බෑ. නවිස්සසේ ඊතර දස්සනේන සමහර විට බොහෝ කාලයක් ඇසුරු කරලත් ඒ අය අපිට හඳුන ගන්න බෑ. එහෙමනම් බුදුහාමුදුරෝ දේශනා කරනවා අපි මේ පුජ්‍යලයන් ඇසුරු කරලා අත්දැකීම් ලබාගෙන තමයි ඒ අය අපේ ජීවිතයට අවබෝධය කරා ලං කරගන්න ඕන. ආශ්‍රය කරන්න සුදුසුද නුසුදුසුද කියලා අවබෝධ කරගන්න ඕන. බොහෝ කාලයක් ආශ්‍රය කරන්න ඒ අත්දැකීම් ජීවිතයට එකතු කරගන්න එහෙම නොත් තමයි පින්නතුනි මිත්‍ර සංකල්පයෙන් තමන්ගේ ජීවිතේ දියුණු කරගන්න පුළුවන්කම තියෙන. එක පඬිවරයේ කියනවා පින්නතුනි සංස්කෘත පඬිවරයේ මුකම් පద్ම දලාකාර වාචා චන්දන සීතල මදුතිෂ්ඨති ජීවහාග්‍රේ හෘදයේසු හලාහලා මුකම් පద్ම දලාකාර හරියට මුහුණ පියුමක් වගේ වාචා චන්දන සීතල කතා කරන වචන මදු තිෂ්ඨති ජීවාග්‍රි හරියට මීපැණි වගේ කතා කරන වචන හැබැයි හෘදයේ සුහලාහලා හිත ඇතුලාන්තය ගත්තට පස්සේ හරිම දූෂිතයි අපිත් එක්ක අර උඩි හිතෙන් කතා කළාට යටි හිත තුල අර හෘදයේ සුහලාහලන් හලාහල විශේෂයටත් වඩා වැඩි කියලා මේ පඬිවරය පෙන්눔 කරනවා ඒක නිසා තවත් පඬිවරයෙක් මේ පිළිබඳ අර්ථ නිරූපණයක් කරනවා මේ ලෝකෙ මිනිස්සුන් සහ සත්වයන් පිළිබඳ අවබෝධය ළඟා කරගන්නකොට සත්වයන් පිළිබඳ අවබෝධ කරගන්න ඉතාමත් පහසුයි. ඒ කියන්නේ පින්නතුනි මේකට ණයෙක් උපමාව හැටියට යොදා ගන්න මේ පඬිවරයා සර්ප දුර්ජන යෝර් මැද්දේ වරං සර්පෝන දුර්ජන සර්පෝන ද්වසති කාලේන දුර්ජනස්තු පදේපද සර්ප දුර්ජන යෝර් මැද්දී සර්පයයි දුර්ජන මිනිස්සෙකුයි අතර තියෙන වෙනස ගත්තොත් වරං සර්පෝන දුර්ජන දුර්ජනයට වඩා සර්පය ශ්‍රේෂ්ඨයි. ඇයි ඒ සර්පය එකපාරක් දෂ්ට කළා යන්න යනවා. හැබැයි දුර්ජනස්තු පදේ පදං දුර්ජන මිනිස්සය අමිත්‍රය වෛර කරන කෙනා දකින පියවරක් පියවරක් පාසා ඒ සිතුවිල්ල ඒ ඔහු කරන දෝෂාරෝපණය নিরතුරුවම දකින වාරයක් වාරයක් පාසා පින්නතුනි සිද්ධ කරනවා. ඒක නිසා මේ මිත්‍ර සංකල්පය කියන එක උපකාරක සමාන සුඛ දුක්ඛ අත්තක්කායි අනුකම්පක මේ වගේ අය තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. උපකාරයක්ම සිද්ධ කරන අනුකම්පාවේදී දුකේදී සැපේදී පිහිට වෙන අත්තක්කායි අර්ථයක්ම කියලා දෙන. ඒ වගේ අය පින්නතුනි තමන්ගේ ජීවිතයට එකතු කරගන්නවා නම් ඔබගේ මෙලොව ජීවිතයත් පරලෝ ජීවිතයත් පින්නතුනි සාර්ථක කරගන්න පුළුවන්. ඊට පස්සේ බුදුහාමුදුරෝ අවසාන කාරණාව හැටියට මෙලොව ජීවිතයේ දේශනා කරනවා අපේ ජීවිතේ සාර්ථක කරගන්න එක කරුණක් තමයි පින්නතුනි සමජීවී කතා. සමානව ජීවත් වීම. ඒ කියන්නේ පින්නතුනි මේක ආධ්‍යාත්මිකව වෙන්නත් ඕන සමාජයකත් වෙන්නත් ඕන. ඒ කියන්නේ අප හරි හම්බ කරන ධනය සමජීවී කතා වෙන්න ඕන. සමානව අර මම මුලින් කිව්වා වගේ කලමනාකරණය ඇතුව තමයි ඒ ධනය සමානව පවත්වන්න ඕන. ඒ වගේම තමයි සෑම පුජ්‍යලයක් දිහාම සමානාත්මතාවයෙන් දකින්නටත් ඕන. මේ සමාන සමජීවී කතා කියන සංකල්පය අර්ථ ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ සමාජයක් ගත්තොත් සමහර මිනිස්සු ඉන්නවා පවුලක් ගත්තොත් ඒ පවුලට මහා බරක්. සමහර විට සැමිය ගත්තොත් ඒ සැමියට මහා බරක්. සමහර විට බිරිඳ ගත්තොත් ඒ බිරිඳට මහා බරක්. පවුලක දරුවෝ ගත්තොත් ඒ දරුවන්ට මහා බරක්. සමාජයක් ගත්තොත් පවුලක් ගත්තොත් සමහර මිනිස්සු ඉන්නෝ හරිම බරක්. ඒ අය පින්නතුනි සමජීවී කතාවෙන් තොරව සමානාත්මතාවෙන් යුතුව ජීවත් වෙන අය නෙමෙයි. අප ගත්තාම සෑම සියලු දෙනාටම කරදරයක් නොවි ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවනම් අප සමජීවී කතා කියන සම්පත්තිය ජීවිතය තුළ ගොඩනගාගෙන තියෙනවා. ඒ වගේම තමයි පින්නතුනි බුදුහාමුදුරු අර කලමනාකරණය කියන වචනේ මෙතෙන්දිත් යොදා ගන්නවා අප හරිහම්බ කරන ධනය කොටස් වලට බෙදාගෙන සමජීවී කතාවෙන් භෞතික ජීවිතය ගත කරන්න ඕන. බලන්න පින්නතුනි බුදුහාමුදුරෝ ධනය සමජීවී කතා කළා තියෙනවා. ඒ කියන්නේ ඒකේන භෝගේ බුඤ්ජෙය. වීහි කම්මං පයෝජෙය. චතුත්තංච නිදාපෙය්‍ය ආපදාසු භවිස්සති. ඒකේන භෝගේ බුඤ්ජෙය. එක කොටසක් තියාගන්න කිව්වා ආහාරයට ගන්න. වීහි කම්මං පයෝජෙය. කොටස් දෙකක් තියාගන්න කිව්වා යම් යම් කර්මාන්ත වැඩවලට යම් යම් ප්‍රයෝජන කටයුතු වලට කොටස් දෙකක් තියාගන්න කිව්වා. චතුත්තංච නිදාපෙය්‍ය හතරවෙනි කොටස තියාගන්න කිව්වා යම්කිසි ආපදාවක් ඇති වුණාට පස්සේ හදිසියකට ගන්න හතරවෙනි කොටස තියාගන්න කිව්වා. එහෙමයි පින්නතුනි බුදුහාමුදුරුව මේ මූල්‍ය කළමනාකරණය බෞද්ධ සමාජයට මේ ලෝකෙට අපේ බුදුහාමුදුරුව පැහැදිලි කළේ. ඉතින් මේ සමජීවී කතා කියන සම්පත්තිය ඇති කරගෙන ජීවිතය ගත කරනවා නම් ඔබගේ ජීවිතයේ පින්නතුනි සාර්ථක කරගන්න පුළුවන්. බුදුහාමුදුරුව මේ කාරණා හතර දීගජානුකෝලීය පුත්‍රයාට දේශනා කරන්නේ මෙලොව ජීවිතේ සැපවත් කරගන්න. ඒ වගේම තමයි පින්නතුනි පරලොව ජීවිතේ. එහෙමත් නැත්නම් සම්ප්‍රායික ජීවිතේ සාර්ථක කරගන්න මෙලොව ජීවිතේදීම ඉටු කරන්න ඕන කාරණා හතරක් බුදුහාමුදුරුව දීගජානුකෝලීය පුත්‍රයාට දේශනා කරනවා. චත්තාරෝ මේ භික්කවේ ව්‍යග්ගපජ්ජ කුල පුත්තස්ස සම්පරාය හිතාය සංවත්තන්ති. කතමේ චත්තාරෝ සද්ධා සම්පදා සීල සම්පදා, ත්‍යාග සම්පදා, පඤ්ඤා සම්පදා. පළවෙනිම එක තමයි පින්නතුනි සද්ධා සම්පදා, ශ්‍රද්ධා සම්පත්තිය. මේ ලෝකෙ පින්නතුනි අපි හැම කෙනෙක්ම කටයුතු කරනකොට ශ්‍රද්ධාව කියන එක ඕනේ. බුදුහාමුදුරුව කෙරෙහි, ධර්ම රත්නය කෙරෙහි, සංඝ රත්නය කෙරෙහි ශ්‍රද්ධාව මූලික වශයෙන් බුදුහාමුදුරුව දේශනා කරනවා. නමුත් ඔබ ආයතනයක සේවය කරනව නම් ඒ ආයතනය කෙරෙහි ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ඒ ආයතනයේ පිළිබඳ හැඟීම තියෙනවා නම් එතනත් පින්නතුණි එක පැත්තකින් ශ්‍රද්ධාව. නමුත් බුදුහාමුදුරු මේ ශ්‍රද්ධාව කියන වචනේ මූලිකම වශයෙන් අර්ථකථනය කරන්නේ බුදුහාමුදුරුව කෙරෙහි ධර්ම රත්නය කෙරෙහි සංඝ රත්නය කෙරෙහි නොකැඩෙන නොපෙරලෙන විශ්වාසයක් තියෙනවා නම් ඒක තමයි පින්නතුනි ශ්‍රද්ධාව හැටියට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. හැබැයි පින්නතුනි මේ ශ්‍රද්ධාව වැඩි වෙන්නත් බෑ ප්‍රඥාව වැඩි වෙන්නත් බෑ. මේ දෙක එක සමානවම තමයි යන්න ඕන. හරියට රේල් පාරක රේල් පීලි දෙකක් වගේ. ශ්‍රද්ධාව වැඩි වුණොත් එතනත් විශාල භාග්‍යයන් වෙන්න පුළුවන්. ප්‍රඥාව වැඩි වුණොත් එතනත් විශාල භාග්‍යයක් වෙන්න පුළුවන්. දවසක් පින්නතුණි එක ශ්‍රද්ධාවන්ත උපාසකම්ම කෙනෙක්. මම මේ කියන්නේ ශ්‍රද්ධාව වැඩි වෙලා සිදුවෙච්ච අභාග්‍ය සම්පන්න කතා ප්‍රවෘත්තියක්. එක උපාසකම්ම කෙනෙක් පින්නතුණි හෙට පෝය කියලා දැනගෙන ඒ උපාසකම්ම රාත්‍රියේ කල්පනා කරනවා මං හිට උදේ පාන්දර බුදුහාමුදුරුවන්ට අපේ පන්සලේ විහාරේ වැඩ ඉන්න බුදුහාමුදුරුවන්ට දානි ටිකක් හදාගෙන යන්න මේ උපාසකම්ම කල්පනා කරලා රාත්‍රියේ ආප්ප හදන්න සුදුසු වේව පිටිකොටලා ඒව සියල්ලක්ම සූදානම් කරගෙන උදේ දැන් මේ උපාසකම්ම ඒව සම්පාදනය කරලා උදේම යන්න ඕන කියලා හිතලා ඒ උපාසකම්ම සුදු වස්ත්‍ර ඇඳගෙන දැන් පන්සලට යනවා. පන්සලට ගිහිල්ලා පින්නතුණි බුදුහාමුදුරු වැඩ ඉන්න විහාරයට ගිහිල්ලා මේ උපාසකම්ම මල්ලාසනේ උඩටත් නැගලා බුදුහාමුදුරන්ගේ අත් දෙක උඩින් තියලා කියනවා බුදුහාමුදුරුවනේ මං හාල් පිටි කොටලමයි බුදුහාමුදුරන්ට දාන වේලා ආහාර වේලා සකස් කරගෙන ආවේ. බලන්ට පින්නතුනි මේ උපාසකම් අර මල්ලාසනේ උඩටත් නැගලා බුදුහාමුදුරන්ගේ අත් දෙක උඩින්ම තිව්වේ ශ්‍රද්ධාව වැඩි නිසා. ශ්‍රද්ධාවේ උපරිම මට්ටම නිසා. හැබැයි මේ උපාසකම්මට ප්‍රඥාව තිබුණා නම් පන්සලෙන් පාත්‍ර අරගෙන ඒ පාත්‍රාවල ඒ ආහාර ද්‍රව්‍ය තබලා බුදුහාමුදුරන්ට පූජා කරනවා. ඒක නිසා පින්නතුනේ මේ ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් මේ දෙකම එක සමානව යන්න ඕන. ශ්‍රද්ධාව විතරක් වැඩි වුණොත් එතන පින්නතුනි මෝඩකම් කියන ඒව වෙනවා. ඒ වගේම තමයි ප්‍රඥාව කියන එක වැඩි වුණොත් එතන කපටිකම් සිද්ධ වෙනවා. ඒක නිසා මේ පින්කම් කරනකොට තෙරුවන් පිළිබඳ අවබෝධය ළඟා කරගන්නකොට ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් දෙකම පින්නතුනි එක සමානවම ගමන් කරන්න ඕනේ. ඒ වගේම තමයි පින්නතුනි අපේ උපාසකම්මල කරන තවත් කටයුත්තක් තමයි දානේ හදනකොට ලුණු ඇඹුල් බලන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කළේ නැහැ. අප පින්නතුනි ලුණු ඇඹුල් බලන්නේ භික්ෂුන් වහන්සේලාට බුදුහාමුදුරුවන්ට හොඳට පිළිගන්වන්න ඕන නිසා. ඒ වෙලාවේදී ලුණු ඇඹුල් බැලුවට ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. අපේ චේතනාව හොඳට පිරිනමන්න. ඒක නිසා බුදුහාමුදුරුවන්ට මහා සංඝරත්නයට දානි පිළියෙල කරනකොට ලුණු වැඹුල් බැලුවට ඒකේ කිසිම වරදක් නැහැ. අප චේතනාව මුදුන්පත් වෙලා තින්නේ අපේ හදන පිරිනමන දේ බොහොම ප්‍රනීතව හොඳින් පූජා කරන්න ඕන කියන සංකල්පය. ඒ සිතුවිල්ල. ඒක නිසා පින්නතුනි ඒ සංකල්පය තුලත් ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් මොහු වෙන්න ඕන. ශ්‍රද්ධාව වැඩි වුණාම තමයි ලුණු ඇඹුල් බලන්නේ නැත්තේ. ඉතින් පින්නතුනි මේ ශ්‍රද්ධා සම්පත්තිය කියන එක බුදුහාමුදුරුව පැහැදිලි කරනවා බුදුහාමුදුරුවෝ පහළ වෙන සමයේ එක ශ්‍රද්ධාවක් තිබ්බ අමූලික ශ්‍රද්ධා කියලා. ඒ කියන්නේ කිසිම මූලයක් නැහැ. බුදුහාමුදුරුවෝ ඒ ශ්‍රද්ධාවට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරපු ශ්‍රද්ධාව තමයි ආකාරවතී ශ්‍රද්ධාව. ඒ කියන්නේ පින්නතුනේ ඒ හැම පැත්තෙන්ම වටවෙච්ච ශ්‍රද්ධාවක්. ඒක ඒ ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ කාටවෙක්කත් රිංගලා කවුරුවෙක් කියන දේවල් වලට ඒ ශ්‍රද්ධාව බිඳ දමන්න බෑ. සමහර පුජ්‍යලයන්ගේ පින්නතුනි ටික කාලයයිනේ ශ්‍රද්ධාව. මොකක් හරි දෙයක් සමාජෙන් දැනගත්තට පස්සේ තෙරුවන් පිළිබඳ යම්කිසි මිත්‍යා දෘෂ්ටික අදහසක් ඇති කරගත්තට පස්සේ යමෙක් යමක් කිව්වට පස්සේ සමහර අයගේ ශ්‍රද්ධාව බිඳිලා යනවා. ඒකින්ද බුදුහාමුදුරුව පැහැදිලි කරනවා නියම ශ්‍රද්ධාවක් ඇති කරගන්න, නියම ප්‍රඥාවක් ඇති කරගන්න ඒ තුලින් ගොඩනගා ගන්න ශ්‍රද්ධාවට කියනවා පින්නතුනි ආකාරවතී ශ්‍රද්ධා. බුදුහාමුදුරුව පින්නතුනි මේ ශ්‍රද්ධා සම්පත්තිය සෑම සියලු දෙයකටම අවශ්‍යයි කියලා දේශනා කළා. ඒ කියන්නේ දන් දෙන්න විතරක් නෙමේ ශ්‍රද්ධාව තියෙන්න ඕන. සිල් සමාදන් වෙන්න ශ්‍රද්ධාව තියෙන්න ඕන, ප්‍රඥාව තියෙන්න ඕන. භාවනා කරන්න ශ්‍රද්ධාව තියෙන්න ඕන, ප්‍රඥාව තියෙන්න ඕන. එහෙම වුණොත් තමයි පින්නතුනි අප බලාපොරොත්තු වෙන දේවල්, අපි බලාපොරොත්තු වෙන ආධ්‍යාත්මික ශක්තිය අපගේ ජීවිතයට ළඟා කර ගන්න පුළුවන්කම තියෙන. ඊට පස්සේ පින්නතුනි බුදුහාමුදුරෝ සම්ප්‍රායික ජීවිතේ පරලෝ ජීවිතේ සාර්ථක කරගන්න දෙවෙනි කාරණාව හැටියට දේශනා කරනවා සීල සම්පදා සීල සම්පත්තිය. සිල්වත්කමටත් පින්නතුනි ශ්‍රද්ධාව ඕන. මොකද සිල්වත්කම පිළිබඳ විශ්වාසයක් ඇති කරගෙන කැමැත්තක් ඇති කරගෙන සීලය සමාදන් වෙන්න ඕන. ඒ වගේම තමයි සීලය ආරක්ෂා කරගන්නකොට ප්‍රඥාව කියන එක මොහු කරගන්න ඕන. ප්‍රඥාවෙන් යුක්තව සීලය රකින්න ඕන. එහෙම නැති වුණොත් එතනත් විශාල අභාග්‍යයක් වෙන්න පුළුවන්. ඒකටත් මම පොඩි කතා ප්‍රවෘත්තියක් කියන්නම්. සමහර පළාත්වල පින්නතුණි පොය දවසට දවල් දානෙට තමන්ගේ ගෙදරට යනවා. ඒ කියන්නේ පන්සලේ දායකත්වයේ දරලා දෙන්න බැරි සමහර ගම් පළාත්වල අපේ උපාසකම්මලා උපාසක මහත්වරු තමන්ගේ ගෙදරට යනවා දවල් දානෙට. එහෙම ගියපු උපාසක කණ්ඩායමකට වෙච්ච සිදුවීමක් තමයි මේ කතා ප්‍රවෘත්තියෙන් කියන්නේ. දවසක් පින්නතුණි එක්තරා පන්සලක මේ උපාසක මහත්වරු ටික සිල් සමාදන් වෙලා දවල් දානෙට තමන්ගේ ගෙදරට දැන් යනවා. මෙහෙම යනකොට පින්නතුණි එක්තරා ස්ථානයක දකිනම ළමයි ටිකක් එකතු වෙලා ඉබ්බෙක් පුලුස්සගෙන කන්න උත්සාහ කරනවා. මේ ඉබ්බ පුලුස්සගෙන කන්නේ කටුව පැත්තෙන් මේ ළමයි. කටුව පැත්තෙන් ඉබ්බ පිලිස්සුවට පිලිස්සෙන්නේ නැහැ කියලා කියනවනේ. ඉතින් මේ ළමයි ටික උත්සාහ කරන්නේ ඉබ්බ කටුව පැත්තෙන් පුලුස්සගෙන කන්න. ඉතින් දැන් මේක දකිනවර යන උපාසක කණ්ඩායම. උපාසක කණ්ඩායම දැකලා උපාසක කණ්ඩායම කියනවයි ළමයින්ට අපිට මොටද අපි යටසිල් උපාසක ඉබ්බන්නේ පුච්චන්නේ අනික් පිට. අපට වැඩක් නෑ අපි අටසිල් සමාදන් වෙච්ච උපාසකවරු නමුත් ඉබ්බන්නේ පුච්චන්නේ අනික් පිට. ඉබ්බ පුච්චන්න ඕන අනික් පැත්තෙන් කියලා කිව්වා. ඉතින් ඒ උපාසක මහත්වරු ටික ශ්‍රද්ධාවෙන් සිල් සමාදන් වුණාට ප්‍රඥාව මොහු කරගත්තේ නැහැ. ඒක නිසා පින්නතුන් මේ සීලය කියන එක සමාදන් වෙනකොට ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් මුහු වෙන්න ශ්‍රද්ධාවෙන් සමාදන් වෙනම වගේම ප්‍රඥාවෙන් ඒ සීලය රකින්න ඕන. බුදුහාමුදුරුවෝ පින්නතුනි සම්ප්‍රායික ජීවිතයේ තුන්වෙනි කාරණාව හැටියට දේශනා කරනවා ත්‍යාග සම්පදා පරිත්‍යාග සම්පatti. පරිත්‍යාගය කියන එක පින්නතුනි අප සිද්ධ කරන්න ඕන. මෙලොව ජීවිතයේ සපුවත් කරගන්න සම්ප්‍රායික ජීවිතේ සැපවත් කරගන්න දෙලොවම සතුටු වෙන්න පුළුවන් පින්කමක් තමයි පින්නතුනි දාන ධර්මාදිය සිද්ධ කිරීම. ඊට පස්සේ බුදුහාමුදුරුව හතරවෙනි කාරණාව හැටියට දේශනා කරනවා පඤ්ඤා සම්පදා ප්‍රඥා සම්පත්තිය. අප සමාජයේ ජීවත් වෙනකොට මේ ප්‍රඥාව කියන එක පින්නතුනි ප්‍රධාන වශයෙන්ම ගොඩනගෙන්නේ මේ භාවනාව කියන මාතෘකාව යටතේ. භාවනාව විග්‍රහ කරනවා පින්නතුනි භාවේති කුසලයේ ධම්මේ ආසේවති වඩ්ඩේති ඒතායාති භාවනා. භාවනාව කියන්නේ කුසල් දහම් වැඩීම. අප සමාජي භාවිතා කරන වචනයක් කුසලය කියලා. කෞසල්‍ය කියලා වචනයක් භාවිතා කරනවා. ඒ වචනේ තමයි පින්නතුනි කුසල් කියලා මූලිකම ඒ වචනෙන් තමයි තත්බව වෙලා බිඳිලාවිල්ලා තමයි ওই කුසලය කෞසල්‍ය කුසලතා කියලා නිර්මාණය වෙලා තියෙන්නේ. අප පින්නතුනි ප්‍රඥාව කියන එක ගොඩනගා ගන්න ඕන භාවනාවෙන්. ඒ වගේම තමයි ග්‍රන්ථ ධූරයෙන්, විදර්ශනා ධූරයෙන් කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. අපේ අවබෝධය ළඟා කරගෙන ප්‍රඥාවන්තව ජීවත් වෙන්න ඕන. ඒ ජීවිතය ගත කරනකොට පින්නතුනි අර ශ්‍රද්ධාවත් මොහුණාට පස්සේ බෞද්ධ ජීවිතයක් ආලෝකමත් කරගන්න පුළුවන් සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් පින්නතුනි බුදුහාමුදුරුවෝ මේ දේශනා කරන කාරණා අටම ගිහි විනයට අදාළව ගෘහස්ත ජීවිතයේ සැපවත් කරගන්න පුළුවන් වාසනාවන්ත කාරණා 8ක් උත්තාන සම්පත්තිය, ආරක්ෂා සම්පත්තිය, කල්යාණ මිත්‍ර සම්පත්තිය, සමජීවී කතා සම්පත්තිය. ඒ ටික මෙලොව ජීවිතේ සාර්ථක කරගන්න. පරලොව ජීවිතේ සාර්ථක කරගන්න සද්ධා සම්පදා, ත්‍යාග සම්පදා, පඤ්ඤා සම්පදා කියන හැටියට මේ කාරණා හතරත් මුලින් කියපු කාරණා හතරත් මේ අටම තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන බෞද්ධ ජීවිතයන් ප්‍රබෝධමත් කරගන්න උතුම් බුද්ධාදී රත්නත්‍රයේ අනන්ත ආශිර්වාදය ලැබේවා කියලා මම මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කරන අතරේ අද ධර්මදේශනාවේ දායකත්වයේ දරන පින්නතුන්ගේ පරම බලාපොරොත්තුව හැටියට ඒ රත්නපුර රවින්ද්‍රා මානිල් ජයසේකර පියදාස මැණිකේ ඇතුළේ මහත්ම මහත්මීන් විසින් දායකත්වයේ දරමින් ඒ ඇත්තන්ගේ බලාපොරොත්තුවේ හැටියට රත්නපුර මොරගහ යට පදිංචි විඳල මිය පරලෝගිය SP පියදාස මුදලාලි මහත්මාටත් ඒ වගේම වර්ග પરම්පරාවල ඉඳලා මිය පරලෝගියා වූ සියලුම දෙනාට පින් අනුමෝදන් කිරීමත් කියන මේ කාරණා මුදුන්පත් කරගෙන තමයි අද උතුම් ධර්ම දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ. ඒ අනුව පින්නතුනි කල්පනා කරගන්න මේ කාල පරිච්ඡේදයේ තුල ඊටමත් හොඳින් ධර්ම ශ්‍රවණය කරලා ළඟා කරගත්තා වූ උතුම් පුණ්‍ය ශක්තිය නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ පියදාස මුදලාලි මහත්මයා ඇතුළු ඒ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා ඔවුන් සසරගත වැරද්දකින් දුක් ඇති ස්ථානයේ කිපිද සිටීනම් සැපවත් භාවයට පත්වෙත්වා සැපතෙහි සිටීනම් සැප සම්පත් කෙලවර අමා මහ නිර්වාණ අවබෝධයේ පිණසම මෙම කුසලානිසංස ධර්මයන් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියන්නේ ඒ වගේම ලෝකපාලක දෙවියන්ට, ශාසනාරක්ෂක දෙවියන්ට, ඔබලාගේ ගෙවල් දොරවල් වලට අධිග්‍රහිත වූ සකල විද දේවතා සමූහයාටත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම බෞද්ධ ආමාත්‍ය ජාලයේ සභාපති ගරුතර නායක හාමුදුරන් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කළා වූ ඔබ සියලුම දෙනාටත් උතුම් බුද්ධ ආදී රත්නත්‍රය අනන්ත ආශිර්වාදය ලැබේවා මෙලොව ජීවිතය කරනු ලබන්නා වූ යහපත් කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා තුනුරුවන්ගේ සරණින් දෙවියන්ගේ දේව කරුණාවෙන් සතවර සාධික කාලයක් නිදුක්ව නිරෝගීව නිර්පද්‍යතව වාසනාවන්ත ජීවිත ගත කිරීමට වාග්ය උදා වේවා කියලා සාදු කියන්නේ අවසාන වශයෙන් අප සෑම සියලු දෙනාම බලාපොරොත්තු වෙන බුද්ධ ආදී උතුමන් වහන්සේලා නිවී සැනහි පැමිණ වදාළ සර්වමල විරහිත අත්‍යන්ත පරිසුද්ධ සදාකාලික සැපෑති ශාන්ත සුන්දර අමාමහ නිර්වාණාව බෝධේ පිණිසම මෙම උතුම් කුසලානිසංස ධර්මයන් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියන්න. සියලුම දෙනා දෙවියන්ට පින් දෙමු. එත්තාවතාච අම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්පතම් පුඤ්ඤ සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා මළගේ ඥාතින්ටත් පින් දෙමු ඉදම්මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ සුඛිතා හොන්තු ඥාතයෝ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 අද දවසේදී ධර්මදේශනය පවත්වා වදාළ බියගම ශ්‍රී පුුණ්‍ය වර්ධනාරාම විහාරාධිකාරයේ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජපාද කෝරලේගම ඥානාවාස ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පන්නියෙන් යුක්තව තවත් চিරාත් කාලයක් මේ සසුන් කෙත උතුම් දහමින් පෝෂණය කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි අපි සියලු දෙනාම සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු සාධෝ සාධෝ සාධෝ